ජීවර්ධන මහත්මයා ස්වාමින් වහන්සේ මේ කාලේ තියෙන නිසා මට මේ පොඩි ගැටලුවක් අහන්න ඕනේ. ඇත්තටම අද දේශනාවට නම් මට මුලදී සහභාගී වෙන්න බැරි වුණා. ඔබ වහන්සේගේ වෙනත් දේශනාවක් මම මේ YouTube එකේ ඇහුවා. ඒකෙදි මට ගැටලුවක් තියෙනවා පොඩ්ඩක් සාකච්ඡා කරගන්න. ඒකේ ඔබ වහන්සේ කිව්වර මේ භවතණ්ණා විභව තන්වා කියලා මේ කොටසක් දේශනා කරා. ඒක ඇත්තටම ඔබ වහන්සේගේ දේශනාව තමයි ඔබ සෝවහන් වෙලාද කියලා දැනගන්නේ කෙසේද කියලා සබ්බාසව සූත්‍රය ආශ්‍රයෙන් කළා දේශනාවක් සුජාත භාවනා මධ්‍යස්ථානයේ. එතකොට ඔබ වහන්සේ එතෙන්දි පැවසුවාට සමහර මිනිස්සු මේ අර මොකක් හරි ආසාවට මේක මගේ ජීවිතේ දැන් ඉවර වෙයි කියලා ඉක්මනට ඉක්මනට කරන්න එහෙම යනවා කියලා. ඒකෙදි අර මද්ද්‍රව්‍ය එහෙම මම ලබන සතියේ නවත්වනවා කියලා ගොඩක් බීලා මේ එයා මේ කිසිම දැනුමකින් තොරව බොනවා කියලා. එහෙම උදාහරණයක් කිව්වා. එතකොට මට ආවා ගැටලුවක් අර සමහර කට්ටිය මේ මම මම දැන් මැරෙයි ඒක නිසා මට බය හිතෙනවා කියලා ඉක්මනට ඉක්මනට පිංකම් එහෙම කරන්නත් පෙළඹෙන ස්වභාවයක් තියෙනවා. ඒ එහෙම එහෙම පැත්තකුත් තියනවාද කියලා. ඔව් ඒකත් ඉතින් විභව තණ්හා මතම දැන් මෙහෙමයි. දැන් ඇත්තටම විභව තණ්හා කියන එකේ ගැඹුරු මාර්ථය තමයි ඊළඟ භවයක් නැහැ කියන එක. එතකොට ඊළඟ භවයක් නැහැ කියනකොට දැන් බෞද්ධයින්ට ඊළඟ භවයක් නැහැ කියන කතාවක් එන්නේ නැහනේ බෞද්ධයෙක් ඊළඟ භවය පිළිගන්න නිසා. එතකොට මම එතනදි පැහැදිලි කරන්නේ ඒ ඊළඟ භවයක් නැහැ කියලා දෘෂ්ටිය ගත්ත අයට තමයි ඍජුවම විභව තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ බරපතල විදියට. හැබැයි ඒකේ යම්කිසි ස්වરૂපයක් අපට මේ දෛනික ජීවිතේ කරන වැඩවලත් හඳුනා ගන්න පුළුවන් මෙන්න මෙහෙමයි මේ විභව තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒකට උදාහරණ තමයි අපි අර සිහිපත් කළේ අර මත්පැන් බීම මම නවත්තනවා කියලා යම්කිසි කෙනෙක් තමන්ම තීරණය ගන්නවා. ඊට පස්සේ එදායින් පස්සේ තමන්ට බොන්න හම්බ වෙන්නේ කියලා දැනුණාම මනසේ ලොකු කම්පනයක් ඇති කරනවා. ඒ කම්පනය විසින් නැවත නැවත බොන්න පොළඹවනවා. එතකොට අපි දැන් කතා කළා කුසල් දහම් කිරීමේදී අපි ඒ කුසල් කිරීම ක්‍රම තුනකට දැන් මේ පාරමිතා කතාවේදී අපි කතා කළා ආත්ම මූලික සංකල්පයෙන් කටයුතු කරනවා මානුෂීය සංකල්පයෙන් කටයුතු කරනවා ආධ්‍යාත්මික කියන දැක්මක් තුල කටයුතු කරනවා. ඒතර ආධ්‍යාත්මික කියන දැක්මක් තුල කටයුතු කරන කෙනෙකුට අර වගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ආත්ම මූලිකව මම මට මගේ මට දුක් විඳින්න බෑ මට සැප විඳින්න ඕන කියන අන්නේ ආකල්පය තියෙන කෙනාට අර වගේ අර විභව තණ්හාව ඒ කියන්නේ දැන් මෙතනින් පස්සේ මේ ඔක්කොම ඉවර වෙනවා මට මේක නැති වෙනවා කියන කාරණයම එයාට අර පින්කම් ටිකක් ඊට ඉස්සරලා කරගන්න ඕන කියන තැනකට යොමු වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා දැන් ධර්මයේ පැහැදිලි කරනවානේ මුලින් මුලින් නැති වෙන අකුසල සිත පසුව පසුව කුසල් සිත් උපදවන්නට ප්‍රත්‍ය වෙන්න පුළුවන්. පසු මුලින් මුලින් ඇති වෙන කුසල් සිත පසුව පසුව අකුසල් සිත ඇති කරන්න ප්‍රත්‍ය වෙන්න පුළුවන්. එතකොට මේ දෙපැත්තටම වෙන්න පුළුවන්. ඒ නිසා විභව තණ්හාවමත් ඒ කියන්නේ දැන් මේක සියල්ල අහිමි වෙනවා කියලා ඒකෙන් ඇති වෙන කම්පණය බය හේතනත්තාට දැන් බෞද්ධයෙක් හැටියට ඊළඟ භවයේ පිළිගන්නවා ඊළඟ භවයේ පිළිගන්න නිසා මෙතනින් මේක අවසන් වෙනවා කියන ඒ කම්පණය ඒ තනත්තාට ඉක්මනට ඉක්මනට කුසල් කරන්න පෙළඹවීමක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒවා හරි සූක්ෂමයි. ඉතින් හරි පරිස්සමෙන් ඒවා තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් කෙනෙක් ඔක වරදවා ගන්න පුළුවන්. ඔන්න හාමුදුරුවෝ කිව්වා මේ විභව තණ්හාවෙන් තමයි කුසල් කරන්නේ අපි කියලා කිව්වා වගේ අන්න එහෙම වැරදි අදහසකින් ගන්න පුළුවන්. දැන් සුජාත පුත්‍ර භාවනාස්ථානයේ ওই ධර්මදේශනාව අපි අපි කරපු ධර්මදේශනාවට කවුරු හරි දාපු නමක් තමයි ඔය තියෙන්නේ ඔබ සෝවාන් වෙලාද කියලා හඳුනගන්නේ කෙසේද කියලා. අපි ධර්මදේශනාවේදී එහෙම මාතෘකාවකින් නෙවෙයි අපි ධර්මදේශනාව කළේ. අපි අපි එතනදී ධර්මදේශනාව කළේ අපේ මනස පිළිබඳව මනසේ තියෙන ක්ලේශයන් එතනදී අපි පැහැදිලි කළේ කවදාවත් මේ සෝවාන් වුණාම සෝවාන් වුණාම කොහොමද අඳුරගන්නේ සෝවාන් වෙච්ච කෙනා දැනගන්නේ කොහොමද කියන ඒ ඒ ප්‍රශ්නේ අහන්න එපා. මොකද අපි අපේ මනස ගැන අධ්‍යයනය කරන්න ඕන ක්ලේශයන් මොනවද ක්ලේශයන් ඇති වෙන්නේ කොහොමද ඒවා දුරු වෙන්නේ කොහොමද එහෙම අපි හඳුනාගත්තා නම් ආයි කාගෙන්වත් අහන්න දෙයක් නැහැ සෝවන් වුණාම දැනගන්නේ කොහොමද කියලා අන්න ඒ වගේ දේශනාවක් කළා. එතකොට ඒකට කෙනෙකුට නම දාන්න පුළුවන් ඔබ සෝවන් වුණාම දැනගන්නේ කෙසේද? එතකොට දැන් ඒක බලනකොටම හිතන්නේ ඔන්න සුදස්ස හැමුදුරෝ මේ සෝවන් වුණාම දැනගන්න විදිහ දැන් මේ කියා දෙනවා වගේ අදහසක් එන්න පුළුවන්. අන්න ඒ වගේ අර ධර්මකාරණාවක් අපි පැහැදිලි කරනකොට ඒකට වෙන අර්ථකථනයක් දෙන්න පුළුවන් තව කෙනෙක්. ඒවෙන් වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. විභව තණ්හාව කියන්නේ ක්ලේශයක්. හැබැයි ඒ ක්ලේශයම අපට අර ආත්ම මූලික ස්වභාවයෙන් නම් අපි පිංකම් කරන්නේ මම මට මගේ මං සැපසේ ඉන්න ඕන මට දුක් විඳින්න බෑ කියලා ප්‍රේතනත්තාට අර ඊළඟ භවයක් නෑ කියන එක නෙමෙයි දැන් මේ භවයේ මෙතනින් අවසාන වෙනවා කියන කම්පණය ඒතනත්තාට ඉක්මනට පිං කරගන්න ඕන කියන සිතුවිල්ලක් ඇති කරන්න හේතු වෙනවා. ඇත්තටම ස්වාමින් වහන්සේ මමත් මේ ඒ ධර්ම දේශනාව ඇහුවේ මේ ස්වයං <laughs> විවරණයක් කරගන්න පුළුවන් ධර්මදේශනාවක කියලා මොකද මම ඊට දවස් දෙකකට තුනකට කලින් ඔය සෝවාන් වීම සම්බන්ධව එක්කෙනෙක් එක්ක දීර්ඝ සාකච්ඡාවකට ගියා. ඊට පස්සේ මම එයාට ওই දේශනාව දැම්මා මෙන්න මේක අහන්න ඔන්න මේ ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. ඒක වහන්සේ කියව එක හොඳයි. මොකද සමහර ස්වාමීන් වහන්සේලාත් කියනවා ස්වාමීන් වහන්සේ මේ දැන් බුද්ධ ශාසනයේ අන්තිම කොටසේ යන්නේ ඊළඟට මැරිලා ඉපදෙනකොට මේ බෞද්ධ අම්මා කෙනෙක්වත් හම්බ වෙයිද දන්නේ ශාසනයේ ගොඩක් විනාශ වෙලා තියෙන්නේ කියලා කියනවා. එතකොට අර හුඟක් කට්ටිය ඉක්මනට ඉක්මනට පුළුවන් තරම් මේ පින් කරගන්න කුසල් කරගන්න බලනවා එතනත් යම්කිසි ගැටීමක් තියෙනවා කියලා වගේ දෙයක් මට තේරුණා. ඒකයි. උපාය මාර්ගිකව අන්නය කුසලයට යොමු කිරීම වරදක් නෙමෙයි. හැබැයි ඉතින් ඒ උපාය ටිකක් රළු වැඩි වුණොත් අනිත් අය කලබල වෙලා ඒකෙන්ම විනාශ වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ඔය පහුගිය අවුරුදු 30ක යුද්ධ කාලේ අපි දැක්ක දේ තමයි බෝම්බ වලින් පරිස්සම් වෙන්න. එතකොට අනිත් කෙනා දාලා ගිය මල්ලක් බෝම්බයක් විය හැකි. එහෙම දෙකක් දැරුවොත් වහාම දැනුම් දෙන්න. ඔය වගේ නැවත නැවත අපට පුවරු දකින්න ලැබුණානේ. එතකොට ඒ මොකද විමසිලිමත් බව ඇති කරලා ජීවිත රැකගන්න. හැබැයි ඉතින් සමහර අවස්ථාවල බස් එකේ විදිහට මොකක් හරි මල්ලක් තිබුණොත් ආ මේක බෝම්බයක්ද දන්නේ නැහැ කියලා සැකහිතිච්ච ගමන් අර මිනිස්සු ඔක්කොම බස් එකකින් ඉක්මනට බිමට බහින්න හදනවා ඊට පස්සේ එක අවස්ථාවක පාලමක් උඩ ඒ විදිහට හිර වෙලා එතනින් ගඟට පැනලා අන්තිමට එක්කෙනා පිට එක්කෙනා පැනලා බොහෝ දෙනෙක් මැරිච්ච අවස්ථා තියෙනවා. එතකොට මේ මේක අවදානම පෙන්නලා දීම වැදගත් වෙනවා. ඒ අවදානම පෙන්නලා දීමෙන් තමයි තම තමන් රැකෙන්න යම්කිසි පසුබිමක් හැදෙන්නේ. හැබැයි අවදානම් පෙන්නපු ගමන් සමහර කෙනෙක් බය වෙනවා. බය වෙච්ච ගමන් ඒගොල්ලෝ කරන්නේ කල යුතු දේ නෙමෙයි. නිකන් ඔක්කොම පටලවා ගන්න වැඩක් කරගන්න පුළුවන්. හොඳයි, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.